ආජීවකයන්ට ඉතින් පරම සුඛාභ ජාති ගොඩාක් සුදුපත කියලා කියන්නේ ඒ කාලේ හිටිය ඍෂිවරු නන්ද ඊළඟට කිස වක්කලි ඔය ආදී ඍෂිවරු ඉඳලා තියෙනවා. ඒ ඍෂිවරුන්ට කියන පරම සුඛාභ ජාත. මේක තමයි මෙයාගේ ඉගැන්වීම. පින්තුල් බුදුරජාණන් වහන්සේගේ දේශනාව හරි සුවිශේෂයි. ඒ කියන්නේ ඒක හරි පොදුමයි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා යම් කෙනෙක් කරුණු හතරක් පෙන්වුවොත් තථාගතයන් වහන්සේත් කරුණු හතරක් ගලපලා තමයි බණ කියන්නේ. දැන් කෙනෙක් ඇවිල්ලා අපි උදාහරණයක් හැටියට කිව්වොත් කවුරුත් දන්න සූත්‍රයක් නේ අර පහාරාද සූත්‍රය. පහාරාද සූත්‍රය අපි අහලා තියෙනවා. පහාරාද කියන මේ අසුරයා මහා මුහුදෙන්න කෙනෙක්නේ. මෙයා බුදුරජාණන් වහන්සේ දකින්න ආපුවාම බුදුරජාණන් වහන්සේ කොහොමද දැන් මුහුද පැත්ත කියලා හොඳින් කට්ටිය ඉන්නවද කියලා. තේලාවේ මෙයා කිව්වා ඔව් අපේ අසුරයෝ ටික හොඳට ඉන්නවා. මහා මුහුදේ තියෙන ආශ්චර්ය අද්භූත කාරණා අටක් ගැන හිතලා අසුරයෝ සතුටින් ඉන්නවා කිව්වා. මම උදාහරණයක් හැටියට පොඩ්ඩක් මේ කියන්නේ. ඉතින් මේ කරුණු දෙක තුනක් ගත්තොත් මෙයා කියනවා මහා මුහුද ක්‍රමයෙන් ගැඹුරු වෙනවා. මේක දැකලා අසුරයෝ කැමතියි කිව්වා. සතුටින් ඉන්නවා කිව්වා. සිත් තලවලා ඉන්නවා කිව්වා. මහා මුහුදේ වතුර ලුණු රසයි මේක දැකලා අසුරෝ සිත් පළවලා ඉන්නවා කිව්වා. මහා මුහුද වෙරළ ඉක්මවලා යන්නේ නැහැ මේක දැකලා අසුරෝ කැමැත්තෙන් ඉන්නවා කිව්වා. මහා මුහුදේ කුණු තියාගන්නේ නැහැ මේක දැකලා අසුරේ කැමැත්තෙන් එනවා වගේ කරුණු අටක් කියුවා. දැන් අසුරය අහන කොහොමද මේ ශාසනය පැත්ත? බුදුරජාණන් වහන්සේ වදාළා ඉතින් මෙහෙත් හොඳට වැඩ කිරීගෙන යනවා කිව්වා. කොහොමද වහන්සේගේ ගෝලයෝ ශිෂ්‍යයෝ සිත් පළවලා ඉන්නවද කියලා ඇහුවා. කරුණු අටක් සලකලා මගේ ගෝලයේ සිත් තලවලා ඉන්නවා කිව්වා. ඉතින් බලන්න කරුණු අටක් නෙවෙයි ඕන තරම් කාරණාවක් තියෙනවනේ මේක සිත් තලවන්න. නමුත් අරකට ගැළපෙන්න උන්වහන්සේ වදාලා මගේ ගෝලයේ කරුණු අටක් සලකලා මේ ශාසනේ සිත් තලවලා ඉන්නවා කිව්වා. දැන් අසුරයා කියන්නේ මහ මෝඩ ක්‍රමයෙන් ගැඹුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාන මේ ශාසනයත් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ. මේක දැකලා මගේ ගෝඩේ සිත් තලවල ඉන්නවා කියවා. මහමූදේ වතුර ලුණු රසයි ඒ වගේ මේ ශාසනෙත් එකම රසයේ නිවන් රසය කිව්වා බලන්න ගලපපු විදිය මහමූද වෙරළ ඉක්මවලා යන්නේ නැහැ ඒ වගේ මගේ සද්ධාවන්ත ගෝලෝ ශික්ෂාපද ඉක්මවලා යන්නේ නැහැ කිව්වා මහමූදේ කුණු තියාගන්නේ නැහැ ඒ වගේ මේ ශාසනයේ දුස්සීලයන්ට ඉඩක් නැහැ කිව්වා ඉන්න පුළුවන් හැබැයි කිසි පිළිසරණක් නැහැ ඒත් බලන්න කොච්චර ලස්සනට මේක ගැලපුවාද ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතනදී ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා හැබැයි විශේෂ උප්පත්ති හයක් තියෙනවා. ඒ උප්පත්ති හය නෙවෙයි කිව්වා. උන්වහන්සේ විශේෂ උප්පත්ති හය අනන්ත මාහිමියන් වහන්සේට දේශනා කරනවා. මහණෙනි එන ආනන්ද අහගන්නේ විශේෂ උප්පත්ති හය. කලු උපතක් ලබාගෙන කළු දේවල් උපද්දවන උපත. පළවෙනි උපත. කළු උපතක් ලබාගෙන කළු දේවල් උපද්දවනවා. දෙවෙනි උපත කළු උපතක් ලබාගෙන සුදු දේවල් උපද්දවන උපත. දෙවෙනි උපත මොකද්ද? කළු උපතක් ලබාගෙන සුදු දේවල් උපද්දවන උපත. තුන්වෙනි උපත කළු උපතක් ලබාගෙන කළුත් නොවන සුදුත් නොවන අමා මහ නිවන ඇති කරගන්න උපත. හතරවෙනි උපත සුදු උපතක් ලබාගෙන කළු දේවල් උපද්දවන උපත. පස්වෙනි උපත සුදු උපතක් ලබාගෙන සුදු දේවල් උපද්දවන උපත. හයවෙනි උපත සුදු උපතක් ලබාගෙන සුදුත් නොවන කළුත් නොවන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න උපත. දැන් අපි බලමු පින්නතුනි කොහොම මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ උත්පත්ති හය පිළිබඳව. කළු උපතක් ලබාගෙන කළු දෙයක් උපද්දවන උපතක් තියෙනවා. දැන් බලන්න මේ ලෝකයේ ගත්තාම සමහර අය උපදිනවා බොහෝම අඩු කුලයක. තාම අසරණ කුලයක උපදිනවා. ඊළඟට පින්නතුනි හරීම දුප්පත්. එක වේලක් කෑවොත් වේලවල් දෙකක් බඩගින්නේ. ඊළඟට පින්නතුනේ පුදුම විදිහේ දුෂ්කර ජීවිතේ ඉන්න නිවහනක් නැහැ. හිතට සැනසෙල්ලක් නැහැ. හැමදාම බියෙන් මෙහෙම ජීවිත එතකොට ඒක කළු උපතක්. ඊළඟට බලන්න දැන් මෙහෙම ඉඳගෙන මේගොල්ලෝ කරන්නේම නැවතත් කළු උපතක් සිද්ධ කරලා දෙන දේවල්. දුක් විඳිනවා අපරිම දුක් විඳිනවා. දැන් එහෙම මිනිස්සු මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. මේ ජීවිතය ගත්තාම හැම අංශකින්ම පිරිහිලා තියෙනවා. පිරිහිලා ඒ ඊළඟ ජීවිතේ උපද්දවන්නේ ඒ වගේ උපතක් සඳහා තමයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ ඔන්න ප්‍රාණඝාත කරන දුක් විඳගෙන සත්තු මරනවා. එතකොට බලන්න කළු උපතක් ලබාගෙන කළු දේවල් තමයි උපද්දවන්නේ. ඉතින් බලන්න දැන් ප්‍රාණඝාත කරගත්තාම අනුගේ ජීවිතේ ප්‍රාණඝාත කරනවා. ඊළඟ ජීවිතේ ඔන්න උපදිනවා. උපදින්න ඉතින් කෙලින්ම අපායේ. හැබැයි අපි හිතමු බැරි වෙලාවත් manuss ලෝකෙ ඉපදුණයි කියලා. එහෙමත් උපදිනවනේ. ඉතින් කර්මය ගෙවිලා ගෙවිලා ගිහලා අන්තිමට manuss ලෝකෙ උපදිනවා. එතකොට බලන්න පින්නතුනි මනුස්ස ලෝකේ ඉපදුනහම උපදිනකොටම ලෙඩේ. ඒ සංසාරේ සත්තු දරුවා අන්න ඒක විපාකේ හැටියට උපදිනකොටම ලෙඩෙක්. දැන් සමහර දරුවෝ ඉන්නේ උපදිනකොටම පිළිකා. ඊළඟට හදවත් රෝගී. ඊළඟ වකුගඩු වල ප්‍රශ්න. ඒ මොකද? අර එයා නරක උපතක් ලබාගෙන නරක දේවල්මයි ඉපැද්දුවේ එයා ප්‍රාණඝාතය කළා අන්න ඒකට අනුරූපව එයාට විපාක ලැබුණා එතකොට බලන්න කළු උපතක් ලබාගෙන කළු දේවල් උපද්දවන්නේ ඊළඟට බලන්න දැන් සමහර බොහොම දුෂ්කර ඉඳගෙන ඉන්න තැනක් නෑ. කිසිම ආහාරයක් නෑ. ඒ ඉඳගෙන කරන්නේ මොකද්ද? හොරකම. හැම තැනම හොරකම් කරගෙන යනවා. මොනවද තියෙන්නේ ඒ දේ හොරකම් කරනවා. ඉතින් ඔන්න යා හොරකම් කරගෙන යනවා. ඊළඟ ජීවිතේ උපදින අපිට මිනිස්සෙක් වුණොත් අනිවාර්යෙන්ම අන්ත දුප්පතෙක්. ඒ දරුවට බොන්න කිරි ටිකක් නැහැ. එහෙම ළමයි අපි දැකලා නැද්ද? දැකලා තියෙනවා. ඉන්න නිවහනක් නැහැ. අඳින්න වස්ත්‍රයක් නැහැ. දෙමව්පිය අන්ත දුප්පත්. මොකද සංසාරේ හොරකම් කළා අන්න නරක උපතක් කරා ගියා. ඊළඟට පින්නතුනි දැන් බලන්න මෙයා කාමයේ වරදව හැසිරෙනවා. සමහරවල් දුෂ්කර විඳගෙන ඒ නරක දේවල් නැත්තම් ඒ කාමයේ වරදව හැසිරීම වැනි යකුසල ධර්ම කරනවා. ඉතින් කරනවා ඊළඟට පින්නතුනේ ඊළඟ ජීවිතේ උපදිනවා. උපදිනකොටම ගැහැණියෙක්ද පිරිමියෙක්ද කියලා හොයාගන්න බෑ. නපුංසකයි. විවාහ වුණත් විවාහ ජීවිතය අසාර්ථකයි. ඇයි ඒ? අර යා නරක දේවල් කළා නරක උපතක් කරා ගියා. ඊළඟට දැන් බලන්න බොරු කියනවා. පුදුම විදිහට ඔය සමහර අය ඉන්නවා මේ ජීවිතෙත් අන්ත අසරණයි. කිසිම සතුටක් නැත්නම් කිසිම සතුට හිතලා සතුට වෙන්න දෙයක් නැහැ. නමුත් පින්තුනි කට ඇරියොත් බොරු කියන්නේ. මේ නිර්පරාද එහෙමයි අපි දැකලා තියෙනවා මේ බොරුමයි කියන්නේ. ඒ කියන්නේ ඇත්ත ඇත්තම නැහැ. ඒ මොකද? අර බලන්න එයා බොරු කියනවා ඊළඟ ජීවිතේ උපදිනවා ගොළුෙක් වෙලා උපදිනවා. ඊළඟට පින්නතුන් මත්පතුල් බොනවා. ඉතින් ඔය බලන්න දැන් ඔය එදා කීයක් හරි හොයාගෙන ඒකෙන් 10කටත් වඩා මත්තනට වියදම් කරනවා. ඒවා මේ දැන් මේවා මේ අමුතු දේවල් නෙමෙයි අපිට ඕන තරම් මේ සමාජය ගත්තාම මේ ඕන තරම් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔන්න උමුතු වෙන්න මේක බොනවා ඊළඟ ජීවිතේ මොකද වෙන්නේ? පිස්සෙක් වෙලා උපදිනවා. ඒ තුමුතු වෙන්න මේක බොන්නේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාारण මෙන්න කක් ලබාගෙන කළු දේවල් පද්දවන අය. ඊළඟට බලන්න පින්නතුනේ ওই අසරණ අය සමහර වෙලාවට කොහේ හරි වැඩ කරන අය ඔන්න එයාගේ ලොකු පුරුද්දක් තියෙන කේලම් කියන එක. එහෙමයි ඉන්නවා. ඉතින් බොහොම අසරණයි. Taman අපි හිතමු ගෙදරක වැඩ කරනවා කියලා. මේ හැමෝම නෙවෙයි. ඔන්න ඉතින් කේලම් කියනවා. ඉතින් කේලම් කියලා මොන හරි ලබා ගන්නවා. ඔය පොදූප කියනවා. ඒවත් ඉතින් බලන්න ඒක ඔක්කොම කළු උපතක් ලබාගෙන කළු දේවල්මයි උපද්දවන්නේ. ඊළඟට බලන්න දැන් එහෙම බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරුනේ පුදුම විදිහට මේ පරුස වචන කියනවා. ඔන්න ඊට අනුරූපව යාට නරක උපතක් ලැබෙනවා. ඊළඟට බලන්න ඔය ගොඩාක් එහෙම අසරණ වෙන්න අය. එහෙම අසරණ වෙන්නේ අනිත් හොඳට ඉන්න අයත් ඔයක් කරනවා. ඒවා පහළවට විස්තර වෙනවා. මේ පළවෙනි උපත ගැනයි මම මේ කියන්නේ. ඊළඟට දැන් බලන්න ඊර්ෂ්‍යාව. උපේරු ඊර්ෂ්‍යයි. දැන් බලන්න මේ ඊර්ෂ්‍යාව කියන්නේ කාරි පුදුම දෙයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට බලන්න පින්තුනේ මේ තනිකර මිත්‍යා සංකල්ප. උන් ඊර්ෂ්‍යා කරනවා. දැන් මේ කාලා බීලා ඇඳලා ඉන්නවට ඊර්ෂ්‍යා කරනවා නම් ඒ ටිකක් හරි සාධාරණයි. එහෙම නෙවෙයි පින්තුනේ මේ දන් දෙනවට තීර්ෂ්‍යා කරනවලු. සිල් ගන්න යනවට තීර්ෂ්‍යා කරනවා. කෙනෙක් භාවනා කරනවනේ ඒකටත් තීර්ෂ්‍යයිලු. එතකොට බලන්න මේ සිත්වල පහළ වෙන සංකල්පවල හැටි. එතකොට බලන්න එයා කළු උපතක් ලබාගෙන කළු දේවල්මයි උපද්දවන්නේ. ඊළඟට මිත්‍යා දෘෂ්ටි නොකෝම පින්නතුනි කළු උපතක් ලබාගෙන කළු දේවල් උපද්දවන. ඔන්න පළවෙනි උපත. ඊළඟට පින්නතුනි කළු උපතක් ලබාගෙන සුදු දේවල් උපද්දවන උපත්යක් තියෙනවා. දැන් බලන්න සමහරු හරිම දුෂ්කරව තමයි උපදින්නේ. අම්මා තාත්තා හරියම අසරණයි දීපලක් කියලා කිසිම දෙයක් නැහැ. ධනයක් කියලා කිසිම දෙයක් නැහැ. ඉන්න නිවහනක් නැහැ. බොහොම අමාරුව මහන්සියෙන් හම්බ කරලා උන්නේ ආන්තන් එයා යැපෙනවා. හැබැයි එයාට සල්ලි නැහැ කියලා, මිල මුදල් නැහැ කියලා, වස්තුව නැහැ කියලා එයා වැරදි වැඩ කරන්නේ නැහැ. එහෙමයි ඉන්නවා. එයා බොහොම අමාරුවෙන් කීයක් හරි එකතු කරගෙන උන් එකෙන් දානයක් දෙනවා එයා දාගට කාලා. අර බලන්න. කළු උපතක් ලබාගෙන සුදු දේවල් උපද්දවනවා. එහෙම අය මේ සමාජේ නැද්ද? ඉන්නවා ගොඩාක් ඉන්නවා. දැන් මේ ප්‍රතිපත්ති පුරණය ගත්තොත් එහෙම ගොඩක් අය බොහොම අසරණයි. ජීවිතේ ගොඩාක් දුක් විඳලා තියෙනවා. නමුත් පින්නතුනි ඒ අය මොකද කරන්නේ? ඒ අය එයා දන්නවා මම මේ සංසාරේ මේ අකුසල් සිද්ධ වෙලා තියෙනවා. මං කොහොම හරි මේ අනිත් පැත්ත හදා ගන්න ඕන කියලා එයා දුක්ඛිත ජීවිතයක් ගත කරමින් සුළු දේවල් උපද්දවනවා. මම දන්න එක අම්මා කෙනෙක් ඉන්නවා. බොහෝම අසරණ අම්මා කෙනෙක්. එයා කරන්නේ ගෙවල් වලට ගිහලා වැඩ කරනවා ළමයි බලා ගන්නවා. පින්නතුනේ මුදල් ටික බස් එකට ප්‍රමාණයක් වෙන්න විතරක් තියා ගන්නවා. තියාගෙන මම දැකලා තියෙන මට ආරංචි වෙන අපේ ස්ථානෙම ඒ මුදල් ඔක්කොම එයා මාසිකව ඒ ස්ථානේ වැඩ කර පවරනවා. ඉතින් බලන්න කොච්චර පුදුමද. එහෙම දෙන්න පුළුවන්. <clears throat> මුළු මාසෙම එයා කෙනෙකුට බැල මෙහෙවරකම් කරලා බස් එකට යන්න රුපියල් 15ක් 20ක් ඉල්ල ගන්නවලු. නැවත කාර්යාලයෙන්. අර පඩියම දෙනවා. එතකොට බලන්න එයා මොනතරම් මේ පරලෝ ජීවිතය ගැන එයා සිතනවාද? එතකොට කලූපතක් ලැබලා තියෙන්නේ. නමුත් උපද්දවන්නේ සුදු දේවල්. එහෙම අය ගොඩාක් ඉන්නවා. දැන් බලන්න එතකොට ඒ වගේ දුෂ්කර විඳගෙන දැන් වෙන ප්‍රාණඝාත කර සත්තු මරුවොත් කීයක් හරි හම්බ වෙනවා. එයා කල්පනා කරනවා නේ මේ ජීවිතේ මේ පොඩි කාලයක් නේ මම මොකටද සත්තු මරන්නේ. බොහෝම අමාරුවෙන් දරු පවුල ආරක්ෂා කරගෙන සත්තු මරන්න යන්නේ. අන්න හොඳ සුදු දේවල් උපද්දවනවා. මොන දැන් හොරකම් කරන්න මහා භාණ්ඩ තියෙන සල්ලි මුදල් තියෙන හොරකම් කරන්න අවස්ථාව තියෙන තැනක මෙයා සේවය කරනවා. එතන ඉන්න ප්‍රධානයාගේ ඉඳලා ඔක්කොම මේ වැඩේ කරනවා. දැන් මෙයා සම්මාදිට්ඨියට ගිය කෙනෙක්. ඉතින් මෙයා කල්පනා කරන අනේ මේ ජීවත් වෙලා ඉන්න ටික කාලෙටයි මම මේවා කරන්නේ. ඉතින් දරු පවුලකින් එතන ඉන්න අයත් කියනවා ඔහොම ඉඳලා බෑ. ඔහොම හිටියත් ඔයාගේ ළමයි හැමදාම උතන. ඔය තියෙන තැනකින් ගත්තට මොකද වෙන්නේ? ඔන්න ටිකක් අරගෙන හැදෙන්න. ඔහොම ඉතින් උපාසක වෙන්න ගියොත් කරන්න බෑ මේ වැඩේ. එහෙම තමයි මේ සමාධියෙන් පොහොර ලැබෙන්නේ. නමුත් එයා කල්පනා කරන්නේ මම මේක කරන්නේ බොහෝම අමාරුවෙන් තමන්ගේ දරු පවුල ආරක්ෂා කරගෙන යනවා හොරකම් කරන්නේ අන්න පින්නතුනි කලූපතක් ලබාගෙන සුදු දේවල් උපද්දවනවා එහෙම පොඩ්ඩල ඉන්න මේ ලෝකේ ඒ නිසා මේ පින්නතුන්ලා දැන් හිතට ගන්නට ඕනේ දැන් පළවෙනි උපත එහෙම පොඩ්ඩල මේ ලෝකේ ඉන්නවා ඊළඟට දුෂ්කරව ඉපදිලා සුදු දේවල් කුසල ධර්මයන් උපද්දවන අය ඉන්නවා. සමහර අම්මලා ඉන්නවා නොකා නොබී පින්නතුනි දන් දෙනවා. එහෙම අය අපිට මේ සමාජයේ ඉන්නකොට මුණ ගැහෙනවා. ඒ තමයි කළු උපතක් ලබාගෙන සුදු දේවල් උපද්දවන අය. ඒතර දෙවෙනි උපතත් පින්නතුලට පැහැදිලි. තුන්වෙනි උපත තමයි <clears throat> කළු උපතක් ලබාගෙන සුදුත් නොවන කලුත් නොවන අමා මහ නිවන සාක්ෂාත් කරන අය. පින්නතුනි දැන් මේක හොඳ උපදේශයක් මේ තුන්වෙනි උපත. දැන් සමහරව හිතනෝනේ අනේ මම නම් අසරණයි. මම දන්න කියන කාලේ ඉඳලවත් සැපක් කියලා දෙයක් ඉඳලා නැහැ. එහෙම කියන අය ඉන්නවා. අනේ ඉතින් අපිට කොහෙද නිවන් දකින්න පින්? එහෙම කියන අය නැද්ද? ඉන්නවා. ඒක දැන් බලන්න මේ තුන්වෙනි උපතෙන් අපට පැහැදිලි වෙනවා කලු උපතක් ලැබුවත් සුදු උපතක් ලැබුවත් එයාට නිවන් දකින්න බාධාවක් තියනවාද? බාධාවක් නැහැ. හොඳට උපදුනත් නරකට උපදුනත් නිවන් දකින්න මුද කල්යාණ මිත්‍රයසුර ලැබුණා නම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණා නම් ඒ තුලින් එයාගේ සද්ධාව ඇති වුණා නම් ඒ වගේ මේ තුලින් යෝනිසෝ මනසිකාරයේ ගොඩ නැගුණා නම් සිහිය නුවණ දෙක ඇති වුණා නම් ඉන්ද්‍රිය සංවර වුණා නම් ඊළඟට පින්නතුනි ත්‍රිවිධ සුචරිතයන් යා ගොඩ නැගුවා නම් ඒ කියන්නේ කයින් නැතෙනින් සිතින් වැරදි කරුවේ නැත්නම් සතර සතිපට්ඨාන වැඩුණා නම් ඒ තුළින්ම බොද්ධංග ධර්ම වැඩුණා නම් නිවන් දකින්න බැරි කම නැහැ. එතකොට ඒකට කිසිම පන්ති ભેදයක් <coughs> මේ නිවන් දකින්න එහෙම එකක් නැහැ. දැන් බලන්න සුනීත සුනීත කියන්නේ කසල සෝදකෙක්. ඒ කියන්නේ අපි කෙලින්ම කතා කරොත් වැසිකිලි අදින කෙනෙක්. ඉතින් මෙයා ওই ලොකු පවුල් වල ශාක්‍ය වංශිකයන්ගේ බමුණු කුලයේ නොඑක් නොඑක් අයගේ වැසිකිලි සුද්ධ කරන එක තමයි කරන්නේ. ඉතින් කඩ ගහගෙන අරයි යනවා. ඉතින් මෙයා අරයි යන්නේ කොහොමද මේ අර බෙල් එකක් අරගෙන ගගහපාර රජන්නේ. මොකද ශාක්‍ය වංශිකයා આવොත් ඒගොල්ලන්ට අයින් වෙන්න. මොකද ශාක්‍ය වංශිකෝ ඒගොල්ලන්ගේම තමයි අරන් යන්නේ. නමුත් ඒගොල්ලෝ ඉදිරියට හම්බුනොත් ඒගොල්ලෝ මෙයාට බයිනවා නැත්තම් ගහනවා නැත්තම් මෙයාව තවත් මෙයා ඉන්න තැනමුත් පහතර දාලා දානවා. ඒ නිසා අර සීනුවක් ගගහ තමයි මේක අරගෙන යන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනකොට සුනීත මොකද කරන්නේ? අර සීනුව ගගහ අර අපවිත්‍ර බය කරේ තියාගෙන යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කාම දැන් ශාක්‍ය වංශයෙන් පැවිදි වෙච්ච. ඒ වගේම ශාක්‍ය කුමාරවරේ කිඹුල්වත්පුර රජකම් කරන්න හිටපු කුමාරවරේ ඉතින් දැක්ක ගමන් බය වුණා. බය වෙලා මොකද කරේ? ඉක්මනට පාරෙන් අයින් වෙලා කානුවට බැස්සා. කානුවට බැස්සාම බුදුරජාණන් වහන්සේ ළඟටම ගිහලා නම කියලා කතා කරා. සුනීත ඔයා කැමති නැද්ද අපිත් එක්ක එකතු වෙන්න? දැන් හිතාගන්න බෑ. මං වගේ අය කොහොමද මේ ශාක්‍ය වංශක එකතු කරගන්නේ? ඉතින් නිශ්ශබ්දව හිටියා. දෙවෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ ඇහුවා. සුනීතයා කැමති නැත්නම් මාත් එක්ක එකතු වෙන්න. ඉතින් බොහෝම කැමැත්ත පළ කළා. ඉතින් පින්නතුනේ සුනිවිත මහාන කළා රහත් උනේ නැද්ද? රහත් උනා. කල උපතක් ලැබුවත් ඒකට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට බලන්න ලෝසක තිස්ස හාමුදුරුවෝ ලෝසක තිස්ස කියලා කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ පින්ඳ පාති වඩිනකොට ගෙදරක වළං හොදගෙන හොදන තැනක බත්තට හැඳගෙන කන පුංචි දරුවෙක් බොහෝම අසරණයි ඩෝනික්ෙක් වගේ දරුවෙක් නෙවෙයි. ඉතින් බොහොම අසරණ දරුවෙක් අම්මා තාත්තා නැහැ. ඉතින් මේ දරුවා අම්මා තාත්තා පව අතහැරියා. ඒ තරම් පව්කාර දරුවෙක්. හැබැයි නිවන් දකින්න පින තිබුණා. මහා අකුසලයක් තිබුණා. ඒ අකුසලය තමයි පින්නතුනේ එක්තරා ජීවිතයක රහතන් වහන්සේ නමක්ගේ දානයක් ගිනිගොඩට දැම්මා. කියන්නේ මේක ජීවිතයක මේ ලෝසක තිස්ස හාමුදුරු හාමුදුරු කෙනෙක්. තනුවෙන් හිටියේ මේ ආරාමයට වැඩි රහතන් වහන්සේ නමක්. තුන් වහන්සේ රහතන් වහන්සේ නමක් එවතුම් පැවතුම් බොහොම හොඳයි දායකව පැහැදුනා. එක දායකෙක්ව ස්වාමීන් හිට ඔබ වහන්සේ අර අලුතෙන් ආපු ස්වාමීන් වහන්සේ දෙනම අපේ ගෙදරට දාන්න වටින්. ඉතින් මේ ලෝතක තිස්ස ඒ ජීවිතයේදී මොකද කරේ? ඊර්ෂ්‍යාව ඇති වුණා. දායකයා මට වඩා මම මෙච්චර කල් මෙතන ඉන්නවා. මේ අලුතෙන් ආපු කෙනා ලොකු වුණා. කියලා තු වෙනත් සිද්ධියකට අයෝනිසෝ මනසිකාරයෙන් හිතුවා. හිතලා තනියෙන් දාණයට වැඩියා. ඉතින් ඒක කෝවාර ස්වාමීන් වහන්සේ. දන්නේ නැති මම බැලුවා හිටියේ නන්නේ. නිදි ඇති කිව්වා. ඉතින් මේ වෙලාවේ මිනිස්සු මුකුත් හිතුවේ නෑ. දාන වළඳලා ඉවරලා පාත්‍රේ දාන එකක් බෙදලා දුන්න ස්වාමීන් එහෙනම් ඒ හාමුදුරන්ට මේ දාන එක පිළිගන්නවා. මේ ස්වාමීන් වහන්සේ දානෙක අරන් එන ගමන් මගදී ගිනි ගොඩක් තිබුණා. මම මොකටද එයාට දානගෙන යන්නේ කියලා අර දාන ටික ගිනිවලට දැම්මා. එතකොට බලන්න පිළිතුරු මේක විපාක ලැබිලා ලැබිලා ලැබිලා ලැබිලා නිවන් දකින ජීවිතෙත් මේක ඉතුරු වෙලා තිබුණා. ඉතින් උන්වහන්සේට නිවන් දකින්න පින තිබුණත් ඉපදිච්ච දවසේ ඉඳලා පරම්පරාවටම කැම නැහැ. ඉතින් අම්මා තාත්තා අතහැරි ඒකයි මේ පුංචි දරුවා. ඉතින් ඊළඟට පින්නතුනේ දැන් මේ දරුවා මහාන කළා සරියුත් මහරහතන් වහන්සේ අම්මා කෙනෙක් වගේනේ. උන්වහන්සේ උපදෙස් දුන්නා මේ ළමයා රහත් වුණා. මේ ස්වාමීන් වහන්සේ රහත් වුණා. හැබැයි ආහාර ලැබෙන්නේ නැති නිසා වැඩි කාලයක් ජීවත් වුණේ නැහැ. පිරිනුවන් පාන බැවච්චි සරුවත් මහරහතන් වහන්සේ අපේ තියාගෙන කවලා තියෙනවා මේ රහතන් වහන්සේට. ඒ තරම් බලන්න මේ අකුසල වල විපාක. නමුත් උන්වහන්සේට රහත් වෙන්න පුළුවන් වුණා. එතකොට බලන්න කල උපතක් පැහැදිලිවම කළු පොතක් ලැබලා කළුත් නිවන සුදුත් නිවන අමාමහ නිවන සාක්ෂාත් කළා. එතකොට බලන්න ධර්මයේ මොන ගැහුම් නැත්නම් උන්වහන්සේ තාමත් මේ සංසාරේ. එතකොට බලන්න මේ ධර්මයේ මොන ගැහිච්ච නිසා උන්වහන්සේ ලොකු තමන්ගේ ජීවිතයට ලැබුණා. එතකොට තේරෙනවා අපි මොන දුක වින්දත් අපිට දැන් ඔය මේ ප්‍රශ්න එනකොට අනේ මම නම් මහා පව්කාරයි. මට නම් පිනක්වත් කරගන්න අවස්ථාවක් නැහැ. ඕවා හිත හිත අපි පැවෙනවා. නමුත් පින්නතුන් කල්පනා කරලා බලපුවාම මොන උපතක් ලැබුවත් අවබෝධයක් තියෙනවා නම් යථාර්ථයට යන්න බැරි කමක් නැහැ. ඊළඟට පින්නතුනි අනුත්ත්පත්ති තුන අපි කාල වේලාව ටිකක් මදි නිසා කෙටියෙන් විස්තර කරන්නම්. ඊළඟ උපත තමයි සුදු උපතක් ලබාගෙන කළු දේවල් උපද්දවන අය. කියන්නේ බොහෝම රූප සම්පත්තියෙන් ඉහළයි. ධනෙ හොඳට තියෙනවා, යාන වාහන තියෙනවා, මිල මුදල් තියෙනවා. කිසිම අඩුවක් නැහැ. ඉතින් බොහොම ඉහලින් කතා කරන්නේ ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නේද? මෙහෙම ඉන්නවනේ. හැබැයි පින්නතුනේ කරන්නෙම වැරදි වැඩ. ප්‍රාණඝාත කරනවා, මනුෂ්‍ය ඝාතන කරනවා, හොරකම් කරනවා, මහා පරිමාණ හොරකම් කරනවා, මද්ද්‍රව්‍ය ධාවාරම් කරනවා, අභිආයුධ ධාවාරම් කරනවා. කරන්න තියෙන වැරදි හැම එකක්ම කරනවා. අර පුරාණේ කනවා. හොඳ උපතක් ලබාගෙන කලු දේවල් උපද්දවනවා. මේ උපත දැන් පැහැදිලි නේද? ඉතින් මේ වගේ ඒට අනුරූපව පින්නතුනේ අපරාධ ජීවිත විනාශ කරගන්නවා සතර අපායට යනවා. ඊළඟට පින්නතුනේ සුදු උපතක් ලබාගෙන සුදු දේවල් උපද්දවන පුජ්‍යලෝ ඉන්නවා. හරි දුර්ලභයි, හරි වාසනාවන්තයි. දැන් බලන්න සමහර අය හරීම ධනයක් හොඳට තියෙනවා. හොඳ කුලවන්තයි. සමාජ පිළිගැනීම ඉහළින්ම තියෙනවා. හොඳ රැකියාව තියෙනවා. ඉතින් බොහොම සමගි සම්පන්නව ජීවත් වෙනවා. අඩුයි කියලා කිසිම දෙයක් නැහැ. හැබැයි මේ අය පින්නතුණු ධර්මයටත් යොමු වෙනවා. ධර්මයටත් යොමු වෙලා මේ පන්සිල් කඩන්නේ නැහැ. නිතරම භාවනා කරනවා. මම දන්නවා දැන් ගොඩාක් පෞල් තියෙනවා පින්නතුණු ධනෙ උපරිම තියෙනවා. නමුත් සතියට එක දවසක් ඒවා ඔක්කොගෙම අයින් වෙලා භාවනා කරන සිය පවුල පිටින්ම ඉරියාපාර බලන්නවත් යන්නේ නැහැ. එදාට සම්පූර්ණ කඩෙන් කෑම ගෙනල්ලා කාලා ඒ දෙමාපියෝ දරුවෝ ඔක්කොම පින්නතුනේ ප්‍රතිපත්ති පුරනවා. ඉතින් බලන්න සුද උපතක් ලබාගෙන සුදු දේවල්ම <coughs> උපද්දවනවා. ඒක පස්වෙනි උපත. හයවෙනි උපත තමයි සුදු උපතක් ලබාගෙන සුදුත් නොවන කළුත් නොවන අමා මහ නිවන උපද්දවන අය ඉන්නවා. ඒ අය හැටියට ගත්තොත් දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ. බලන්න. මොනතරම් සුදු උපතක් දුන්නාට ලැබුවේ නේද? උන්වහන්සේ දන්නේ නැහැ පින්නතුනේ මේ බත් වෙන්නේ කොහෙන්ද කියලා. උන්වහන්සේ හිතාගෙන හිටියේ තරම් සැප ජීවිතයක්. රන්තලියෙන් තමයි මේ කෑම උපදින්නේ කියලා හිතාගෙන හිටියේ. ඒ තරම්ම සැපවත් ජීවිතයක්. නෑ කියන එක අහලවත් තිබුණේ නෑ. දවසක් මේ ස්වාමීන් වහන්සේ සෙල්ලම් කරන්න ගියාම අම්මා කැවුම් හදලා අරිනවා. ඉතින් ඔන්න දැන් යාළුවෙක් එකතු වෙලා එකතු වෙලා දැන් ඒ කාලේ ඉතින් අද කැවුම් කියලා කියන අද කේක් වගේ නේද? එතකොට ඉතින් දැන් යාළුවෙක් එකතු වෙලා දැන් මේ කැවුම් කනවා. ඉතින් තව කැවුම් ගෙන්න කියලා සේවකයාරිය දවසක් කැවුම් ගෙදර ඉවරයි. ඉතින් අම්මා සේවකයාට කිව්වා අද කියන්න කැවුම් ඉවරයි කියලා. කැවුම් නැහැ කියලා කියන්න. ඉතින් මේ වෙලාවේ මේ ළමයාට ගිහිල්ලා සේවකයා කිව්වා කුමාරය කැවුම් නැහැ කියලා. එහෙනම් නැති කැවුම් ගේන්න කිව්වා. මොකද නැහැ කියන එක දන්නේ නැහැ. ඉතින් අම්මා හිතුවා මගේ පුතාට නෑ කියන එක ගන්නන්න ඕන කියලා බාදෙන හිස් බාදෙනක් ඒක හිස් බාදෙනකින් අහලා ඇරියා. ඇරියාම පින්තුන අරලා බලනකොට කැවුම් පිරিলা. දිව්‍යමය කැවුම්. ඉතින් මේක වුන් කාලා ගෙදර ඇවිල්ලා කිව්වා අම්මා මෙච්චර දවසක් මට ආදරේ කළා. ඇයි මෙච්චර දවසක් මට නැති කැවුම් වෙන්නේ නැත්තේ? ඒතර නැති කැවුම් දාලා තියෙන දෙවියෝ. ඒ කියන්නේ ඒකට බලන්න එච්චර පුණ්‍යවන්ත ජීවිතයක්. සුදු සුදු උපතක් ලබාගෙන හැබැයි බලන්න සුදුත් නොවන කළුත් නොවන නිවන සාක්ෂාත් කරේ නැද්ද? සාක්ෂාත් කළා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ. ආනන්ද මහරහත් ස්වාමීන් වහන්සේගේ ජීවිතේ. කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිතේ. ඊළඟට සරියුත් මොගලන් දෙනමගේ ජීවිත සුදු උපත් ලැබුවේ. ඉතින් සමත්වයක් 90%ක්ම පින්නතුන 90%කට එහා 95ක් උතරේ කාල රහතන් වහන්සේලා සුදු උපත් ලැබුවේ. සුදු උපත් ලැබලා කලුත් නොවන සුදුත් නොවන අමා මහ නිවන සාක්ෂාත් කළා. ඉතින් බලන්න අර පූර්ණ කාශ්‍යප නිකන් තේරුමක් නැත නිල් උපත කහ උපත රතු උපත කියපේකට බුදුරජාණන් වහන්සේ තාමත්ම වටිනා සුවිශේෂ උත්පත්ති හයක් දේශනා කළා. ඉතින් මේ සූත්‍රය ඇත්තට විශේෂ සූත්‍රයක්. මොකද අපි මොන තැනක හිටියත් අපි කලූපතක් ලැබුවත් සුදු උපතක් ලැබුවත් අපිට අවශ්‍යතාවය තියෙනවා නම් ඕනකම තියෙනවා නම් සිහිය නුවණ දිනු කරගන්න කැමැත්තක් තියෙනවා නම් වීරියක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අපට මේ සංසාරයෙන් ඈතර වෙලා ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන්. එහෙමනම් පින්වත් සෑම කෙනෙක්ම බොහෝම සතුටටපත් වෙන්නට ඕන. අද විශේෂ වූ සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කළා. ඉතින් ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙන මේ පින්වත් පිරිසට මේ සූත්‍ර දේශනාවත් ඒකාන්තයෙන් උපකාර වේවා කියලා අපි ආචින්තන ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ පින්වත් සුවන් පෙරේරා මහත්මයා, මිලාන පෙරේරා මහත්මාව, ඒ වගේම පවුලේ සෑම දෙනා ඒකාන්තයෙන් බොහොම සතුටුපත් වෙන්නට ඕන. ඊටාම වටිනා පින්කමක්. කලබුණ සැලකීමේ සියලුසෙන් කරන පින්කමක් පරලෝ සැපත් ඩී.බී. සෙනවිරත්න පියාණන් කේ.එම්.ටී. පෙරේරා පියාණන් ප්‍රියංගනී සෙනවිරත්න සෝහිරියට පින් අනුමෝදන් කිරීමේ උදාර අභිලාෂෙන් පින්කම සිද්ධ කරන්නේ එනිසා අභාවයට පත්තේ සියලුම ඥාතීන්ට ඒකාන්තයෙන් මේ පින් අමා මහ නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේ මෑණියන් දෙපළට නිදුක් නිරෝගී සුව දිගාචිර සම්පත් සැලසේවා. ඒ වගේම ඔයාලට ඉදිරි කාලේ වැඩි වැඩියෙන් ධර්ම මාර්ගයට යොමු වීමට ශක්තිය බලය ලැබේවා කියන ආශිර්වාදනය පවත්වමු. ඒ වගේම සියලුම සත්‍යයන්ගේ සත්‍යයන්ට සියලුම දිනාට නිවන් පිණිස මේ කුසල් වේවා කියන තුම් ප්‍රාර්ථනාව තියෙනවා. දෙවියන් සහිත සමස්ත ලෝකයාට අපි සෑම දිනාට බෞද්ධ ආනාලිකාවේ ගෞරවනීය සභාපති දරණාගම කුසල ධම්මනායක මහමියන් වහන්සේ ප්‍රධාන ඒ කාර්ය මණ්ඩලයේ සෑම දිනාට මේ වගේම අපි හැම දිනාටම දෙවියන් සමස්ත ලෝකයාටම අපි හැමෝටම ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන් පිණසම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්නවා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං තරංති සාදු දෝ සාදු සුබින් වර්ණේ ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාළේ තලවඩගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ දේශකයන් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර තව බොහෝ කල සිදු කරන්නට අවශ්‍ය ශක්තිය දහිරුව නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු